නාටක පිටුවන් සරණයි අපි උදේ කතා කරගත්ත විදිහට දාණයෙන් පස්සේ සතිವಾರය ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා අපි ඉදිරිපත් කරගන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නැත්නම් ධර්ම සාකච්ඡාවක් ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා මම යන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා ගරු ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ වන්නේ මන ආයතනේ හික්මීම ආයාසයෙන් නැති කරගත යුක්තත් නැත්නම් මනසට එන කාමච්ඡන්ද වූ ව්‍යාපාද දෙස උපේක්ෂාවෙන් බලා සිටීමෙන් ඒවා ඉබේ නික්මනවාද ඉතින් උපේක්ෂාවෙන් බලා සිටීමේදී කර්ම රසීමක් සිදු වෙනවාද නැද්ද යන්න අනුකම්පාවෙන් පහදා දෙන්නේ ඉල්ලමි. මේ ප්‍රශ්නට ඇත්තම හරියටම අමාරුයි නිශ්චිත උත්තරයක් දෙන්න. නමුත් සාකච්ඡා කිරීමෙන් ගොඩක් අපිට මේ දැනුමක් ඇති නිසා මේක හොඳ ප්‍රශ්නයක් කියලා මම කියනවා. මනායතනයේ හික්මීම ආයාසයෙන් ඇතිකට ගත යුක්තක්ද? ඇත්තටම මනායතනයේ හික්මන්න කවුද ආයාස කරන්නේ? මනායතනේ නෙමෙයි. ඉතින් ඒක කොහොමද මේ ප්‍රශ්නේ අපි වරණගන්නේ? ඒ කියන්නේ ගොරාගේ අම්මෙන් පේන ආන්න ගියාම දරුවා දවල් තීසේ හොරකම් කරනවා. අම්මා මේ කෝවිලක් දාගෙන කේපේට කියනවා. ඉතින් තා පුතා හොරකම් කරපු එකක් ඇවිල්ලා අහනකොට මේක හොරකම් කරේ මගේ පුතා කියලා කියයිද? ඒකත් තියෙනවා ඒ කියන්නේ මන ආයතනය ගැන අපිට අවබෝධයක් ඇති කරගන්න අපිට මෙහෙවන් තියෙන මන ආයතනයමයි. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නයම ඒකම කන ඒකම කරකිලා ආපහු යන ප්‍රශ්නයක්. නමුත් මේ ප්‍රශ්නේ අහන්න නැතුව උත්තරයකුත් නැහැ. මේක නැතුව යන්න ක්‍රමයක්වත් නැහැ. ඒක අපි එහෙම ප්‍රශ්නේ තියෙනවා. නැත්නම් මනසේන කාමච්ඡන්දේ හෝ ව්‍යාපාදේශිත උපේක්ෂාවෙන් බලා සිටීමේ ඒවා ඉබේ නික්මනවාද? ඇත්තටම මනසට පනින ඕනම දෙයක් එන්නේ අඳයි. ඒක ඒක සර්වඥාන්ද විසින් මුළු ලෝකෙටම සාධාරණ විදිහට මතක් කරලා තියෙනවා සියලු ධර්ම අනිත්‍යතාවයේ තියෙන මතුවෙන්නේ අඳයි. ඉතින් ඒවයි මතුවෙන වෙලාවට ආසාවෙන් හෝ තරහෙන් අල්ලගත්තොත් තමයි ඒකේ පුද්ගලයට කෙලේශයක් වෙන්නේ, නීවරණයක් වෙන්නේ, කරදරයක් වෙන්නේ. බලාගෙන හිටියොත් ඇචිලම කියලා යන හැටි ඒක ඒ බලාගෙන සිටී ක්‍රමයට උපේක්ෂාව කියනවා. අපේක්ෂාව කියලා කියන්නේ මේ බැලීමේ සම්බන්ධ වෙන දෙයක්. උපේක්ෂාව කියලා කියන්නේ බැලීමේ සම්බන්ධ නොවන දෙයක්. ඒකට නිර්පේක්ෂ කියන වචනේ පාවිච්චි කරනවා. කේවල තත්වයක් සිද්ධිය දිහා බලාගෙන ඉන්න ඇසත් වෙනම අන්ධයෙක්සේ හොඳට සිද්ධිය අපේන නමුත් මේකෙන් කිසිම දැක්කා කියලා නම්බුවක් හෝ අනම්බුවක් ගන්නේ නැතුව අහනවා මීරෙක් වගේ. ඒක හොඳට දැනුම තියෙන නමුත් ප්‍රකාශ කරන දරි ගොඩක් වගේ හැසිරෙනවා. හොඳට හයිය හත්ය තියෙනවා ඒ වුණාට කොන්න බන්නේ නැති කෙනෙක් වගේ හැසිරෙනවා. මොනවාක්වත් නැත්නම් බලමිනියක් ඇසිනවා කියලා දීලා තියෙන උපදේශ පන්ති ඇටියට බෙදලා තියෙන්නේ සිද්ධිය බොහෝම කුප්පන සුළුයි අවශ්‍ය සුළුයි කෙලෙසෙනුසුලි නමුත් Taman ලෑස්තිලා යනවා මේකට කිපෙන්නේ නැතුව කෙලෙසෙන්නේ නැතුව කිපේ ඇවිසෙන්නේ නැතුව කොච්චර අඳුරකට ඉන්න පුළුවන්ද කියලා. අන්න ඒක තමයි මෙතනදී මේ අපි සාමාන්‍ය නොකරන භාවනාදී විපස්සනාදී කරන්න බලාපොරොත්තු වෙන හික්මීම ඒකට කියන්නේ ප්‍රඥා ශික්ෂා කියලා. සීල ශික්ෂා සමාධි ශික්ෂා නෙවෙයි ප්‍රඥා ශික්ෂා කියලා කියන්නේ. ඒකේ උපේක්ෂාවෙන් බලා සිටීමේදී කර්ම රැසීමක් සිදු වෙනවාද එතකොට උපේක්ෂාවෙන් බලා ඉන්න ගමන් චේතනා පහළ වෙනවා නම් කර්ම රැස් වෙනවා. චේතනා පහළ වෙන්නේ නැත්නම් කර්ම රැස් වෙන්නේ නැහැ. එතකොට තමන් දැන් මේ සිද්ධියක් මතුවෙනවා. කාමච්ඡන්දයට ධනවන්න ලස්සන රූපයක්. එතකොට ඒකට ආසාවක් මතුවෙනවා. ඒ ආසාව මතුවුණා මේක මතුන්නේ රූපේ දැකීම නිසා ඒ නිසා ඒක නැතිවලා යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනේ මේ වෙලාවට ෆොටෝ එකක් ගන්න එක තියාගන්න නැත්තම් මේක පිටිය ගහ ගන්න නැත්නම් ආයෙ නැති නිසා කියලා චේතනා පහළ වුණා නම් කර්ම රැස් වෙනවා. අපිට පුළුවන් නම් මේක ඇති වෙලා නැති වෙලා යන එක සිද්ධිය නම් ඇති වෙනවා. රාමච්ඡන්දයත් ඇති වෙනවා. නමුත් ඒ නැති Taman මේකට දැස ගැනීමක් ඒක හැසිරවීමක් අතිෂ්ඨාන ගැනීමක් නැතුව ගන්න පුළුවන් නම් ඒකෙන් දීර්ඝහානියක් ස්ථිරහානියක් නොවේ නැතර කර ගන්න පුළුවන් ශක්තිය තමයි මෙතන චේතනාව හා සම්බන්ධ වෙලා තියෙන්නේ මොකද බුදුරජාණන් වහන්සේ ඒක සඳහා ප්‍රසිද්ධ දේශනයක් කරනවා චේතනාව විකලේ කම්මං වදාන්නේ අනේ චේතනාවමයි කර්මය කියන්නේ සා කර්ම රැස් වෙනනම් චේතනාව පහළ වෙනවා චේතනාවත් ඒ තමන්ගේ මන ආයතන පිළිබඳ අවදි කෙනාට විතරයි දැනගන්න පුළුවන් අපි කරන්නේ වැඩේ චේතනාවෙන්ද නැත්නම් අචේතනිකවද කියලා උදාහරණයක් වශයෙන් කියනවා ආනාපානසති භාවනා කරනකොට හුස්ම ගන්නවද ගැනෙනවද කියන එක ගෝ කලනක තේරුම් ගන්න බෑ. මොකද මේ හිතන්නේ ආයාසයෙන් හුස්ම ගන්න යනවා. ආයාසයෙන් හුස්ම ගන්න ගමන් නෑ කියලා කට්ටිය ඉන්නවා. සාමාන්‍ය හුස්ම ගමන් ආයාසයෙන් වෙන්නේ නැති කියලා හිතන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ යාට අමාරු චේතනානුතර තියනවද නැද්ද කියලා බලාගන්න. ඒ නිසා මේ චේතනාව ප්‍රධාන වෙනසක් ඇති කරාට චිත්ත ප්‍රවෘත්තියට ඒක පිළිබඳ අවදි කෙනාට විතරයි නිකන් දල සටහනක් ගන්න පුළුවන් මම මේ කරන්නේ චේතනා පූර්වකවද නැත්නම් ඇබ්බැහියට කෙරෙන දෙයක්ද කියන එක. ඉතින් මේ නිසා අපේ ජීවිතේ පෑහෙන කොටස් ඔක්කොම වගේ අචේතනික සචේතනික ભેදයක දාන්න පුළුවන්. දැන දැන කරන නැත්නම් හිතලා කරන කෙරෙන. සම්පජන්‍ය අසම්පජන්‍ය කියලා ඒ දේ දන්න වෙලාවල් තියෙනවා නොදන්න වෙලාවල් තියෙනවා. අනුන් නිසා කරන දේවල් කියනවා තමන් නිසා කරන දේවල් කියන නිසා සර්වඥාන්සමේ තුනට කඩලා සිද්ධියක් වෙනකොට අනුන්ගේ මෙහෙවීමක් නිසාද තමන්ගේ මෙහෙවීමක් නිසාද චේතනාත්මක එකට සම්බන්ධද තමයි නැද්ද ඒ බව තමන් ඒ වෙලාවේ දන්නවද නැද්ද මොන වෙනවනම් අපි නඩුවට සාක්ෂි වෙන්න පුළුවන් නැත්නම් අපි තොරතුරු නැතුව ඒ ප්‍රධාන තොරතුරු නැතුව හිතන කිව්වට කවදාකවත් නිශ්චය හදෙන්නේ නැහැ. අල්ලන්නේ නැහැ. ඒ නිසා මේක මම කරන්නේ අනුගේ මෙහෙවීමද තමන්ගේ මෙහෙවීමකින්ද මම හිතලා චේතනාපූර්වක අධිෂ්ඨානපූර්වක යෙදෙනවද ඒ බව තමන් දන්නවද නැද්ද මේකට යන්න චිත්තානුපස්සනා මට්ටමට වගේ නැත්නම් ඒ අවධියක් යෝගාවචරයගාව තියෙනවනේ සිද්ධිය වෙන්න ඇරලා ඒක නැවත නැවතත් වෙන්න ඇරලා මේ වෙන්නේ මම නිසාද අනුමසාද හිතලා කරන දෙයක්ද? චේතනාපූර්වකව ඒ බැඳගෙන ගන්නවා. ඇත්තටම ඒ තරම් විස්තරව සහිතව බැලුවොත් ඒ සිද්ධියෙන් තමයි මත් වෙන්නේ. මත් වෙන්න වෙලාවක් නැහැ. මොකද මේ සිද්ධිය වෙන යාන්ත්‍රණය දිහා බලන ඉන්නේ මත් වෙන්නේ සිද්ධියමත් වුණොත්. මේක හොඳ දෙයක් මේක නරක දෙයක් නැවතුණා කියලා කියලා අනිවාර්යයෙන්ම අර පෙට්ටිය අර අනුන්ගෙන් තමන්ගෙන් කියන එක දන්නේ. හිතලා කරනවාද කියලාවත් දන්නේ නැහැ. දැනගෙන හිතියක් නැත්නම් හිතියක් දන්නේ. ඒ නිසා මේ දෙක අතර දුමාකාර මේ සම්බන්ධයක් තියෙනවා අනු නිසාද තමන් නිසාද කියලා දැනගෙන හිතලා කරනවද නැද්ද කියලා දැනගෙන ඒ බව දන්නම මේ කාන්තේ මේ චිත්තක්ෂණය මොනකට බර වෙනවා එහෙම නැතුව වෙන සිද්ධියෙන් ඉබේම ආශාව පහළලා ආශාව දිගේ යනවනම් අර කියන විග්‍රහයක් නැතුව සංසාරිතමයි ඒ දෙක අතරමැද අවස්ථාවකුත් නැහැ ඒක නිසා අපි භාවනා නොකර ඉන්නේ මේ මේ සතිය නැති ඉන්න හැම වෙලාවෙදීම අනිවාර්යයෙන්ම සංසාරෙට අපායටම කියන්න බෑ නෝ සංසාරෙට පරයි. ඒක නිසා ඒ මුලක් ලාවක කර්ම රසීමක් වෙනවා කර්ම බොහෝක් අන්තිමේ ක්‍රියාත්මක වෙනකොට අපිටම සැකයක් එනවා මේ කවදා කොහෙද කරපු එකක්ද ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. නමුත් කර්ම වෙන වෙලාවේදී අසතිය නිසා අප්‍රමා ප්‍රමාදේ නිසා අපිට වග වෙන්න බෑ. අපි හිතන්නේ මම බොහොම බොහොම සාන්ත දාන්ත තීන්ත කූඩුවක් කියලා තමයි. නමුත් කර්ම ප්‍රතිසංගනකොට හිතා ගන්න බැරි දේවල් අපිට විනිශ්චය වෙනකොට තමයි ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. ඒක කියන සාමාන්‍යයෙන් මේ ඕනම දීකාරෝගියෙකුට බඩ පිළික තියෙනවා කියලා කියනකෝ ගණන් එයාගේ හිත අනිවාර්යයෙන් මේකට අභියෝග කරනවා කියලා. ඒ වචනෙට ඒ ඒ යෝජනාවට හිත අනුනන්නේ මට මේක වෙන්නේ කියලා. එදිකලෝභයේ තිබෙන ප්‍රශ්නේ නෑ. අල්ලපු දෙකේ තිබෙන ප්‍රශ්නේ නෑ. මට මොකද? ඒකේ තරක කරනවා මම මේ මේ යටි පින්කම් කරලා තියෙන හැටිදී මට ඉන්නේ මොකද කියලා අවස්ථා පහක් යනවායි කියලා තියෙනවා. යෝගාචරයට බාර අරගෙන ප්‍රතිකර්ණයකට යාදෙන්න. එකඟ වෙන්න. මේ ප්‍රතිකර්ම කරන්නත් කැමති නැහැ කියනවා වැරදිලා වෙන්නේ නැති ඔය මට පිළිගන්න විදියක් නැහැ කීක ඉඳලා දුමාකාර හිතෝකින් තමයි මේකකින් පස්සේ තමයි අයිති ප්‍රතිකර්ම සඳහා එළඹෙන්නේ කියලා කියනවා ඒහා සමානව සිද්ධියක් බටහිර මානසික විද්‍යාවන හොයාගෙන තියෙනවා මරණය Taman ඉදිරියට එනකොට ඕනම කෙනෙක් ප්‍රශ්න කරනවා ඇයි මට මේක ආවේ කියලා. මට වැඩ තියෙනවා බබා ඉස්කෝලේ ගිහිල්ලා ඉරලා ඉන්නත් නෑ. ඒ නැත්නම් මාත්‍යාවින් අරක ඇවිල්ලත් නෑ. බැංකුවේ ණයපේවලත් නෑ. මෙහෙම නැරෙන්න බෑනේ ලෑස්ති නෑ. මාර්යා කිසිම විදියකට ඥාන පිළිබඳ බේදයක් බලන්නේ නැතිලු. බලවත් දුබල කියලා බේදයක් නෑ. දැනුම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මායා කරන්න බෑ. ලෝකේ ඉන්න අන්තිම ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ මොහාර විතරයි. වරෙන් දුක් වරෙන් තමයි. ආය දෙකක් නැහැ. ඒ කියන්නේ වරෙන් තුගේ කියන්නේ ඕකට තමයි. ඉතින් එනකොට කිසි කෙනෙක් කලාසි නැහැ. ඇයි මට කියලා අහන්නේ. අනේ ඒ මොකද හේතුව? මට දා වැඩ ගොඩක් තියෙනවා මායාව පස්ස පස්සට වෙලා මට ඉඳ වෙන්න කියලා තමයි කියන්නේ. අපි කරන කල්ප කතාවු පී මීඩිය මීජේ මුදින කවුරු දුක් බැදී හින්චේ හේතුව මොකද? කර්ම කරන වෙලාවෙදී ලයිට් එක දාගෙන නෙවෙයි කරන්නේ. අන්ධකාරය කරන්නේ. ඉතින් කොයි අතරද නඩන්නේ? බුදුරජාණන් වහන්සේ කියන්නේ ඕකම කරපන් ලයිට් එක දාලා කරපන් ඒකට උඹට තේරෙනවා. අනුන්ගේ මෙහෙයකින්ද සමන්දේද හිතල සචේතනිකවද අචේතනිකවද ඒ බව තමයි දන්නවද නැද්ද? එහෙනම් මේ බුදුරජාණන් මිනිස්සු පිළිබඳ බයක් කියන්නේ. එයා දන්නවා මම මේ දේ කරනවා මට ඒකට අපිට ප්‍රතිඵල එනවා. හොඳ හෝ නරක. එහෙම නැති කෙනා තමයි සැකය අසහනි මේ අවස්ථාවට මුහුණ දී ගන්න බැරි කුකුස එන්නේ මේ මේ අචේතනික සචේතනික ભેදේ දන්නේ නැති නිසා ඒක නිසා මේ චේතනා සූත්‍ර ඒ වගේ සංචේතනා සූත්‍ර සර්වචනාංශේ දෝවට යෝගාවචරයට ආර්දනා කරන ඒ සයින්ස් සයින්ස් සංස්කරණය කරන ලද කාය විඤ්ඤාති තියෙනවා. සංස්කරණය කරන ලද වචී විඤ්ඤාති තියෙනවා. සංස්කරණය කරන ලද මනෝ විඤ්ඤාති. ඒත් අපි හසුරනවා. කෙනෙක් ඉදිරියට අපි එක එක විදිහට හසුර හැසිරෙනවා රංගපාන දැන දැන දැකලට ඒ විදිහට වචන කතා කරනවා ක්‍රියා කරනවා ඒ වගේම යටතත්වයක් තියෙනවා අසංකජඤ්‍යව අසංස්කාරිකව අපි හැසිරෙනවා අසංස්කාරික වචන පිට පනිනවා අසංස්කාරිකව ක්‍රියා හිතවිලි වගේක් යනවා නිසා මේක පාලනය කරන්න ඉස්සලාම හිතලා කරන දේ ශික්ෂාවක් මාර්ගයෙන් අයින් කරන්න කියන ප්‍රයෝගය. එතකොට හිතලා කරන දේ මෙහෙ මේ කර්මජාලයට අනුව සිදුවෙන දේ විශාල ප්‍රදේශයක් තියෙනවා අපි දන්නේ නැතුව. ඒ ටික දැකගත්ත දවස තමයි Tamanට මේ කිසිම ආත්මීය ගතියක් ආණ්ඩුමට්ටු කරන ගතියක් නැහැ. ඒක තනි කරන කලින් හදලා තියෙන චිත්‍රපටයක් වගේ ඒ වෙලාවට එදේ දෙනවා. ඒක තේරුම් ගත්ත දවස තමයි Taman තේරෙන්නේ. මේ බුදු දඥාන්සුනේ අනාත්ම ධර්මය කියන එක මොකටද කියන්නේ? අපි හිතලා කරන දේවල් වලින් වහගෙන මේ ජීවත් වෙනවා. ඒක සීලේ මාර්ගයෙන් අයින් කරවට පස්සේ හිතිලා කරන සිද්ධ වෙන දේවල් එනකොට අපි නිකන්ම නිකන් භෝගඩයක් විතරයි බුදු මූල නටවනකොට ඒ විදිහට අපි අඳුනා හිනා වෙන සෙල්ලමගයක් කරනවා. අන්න ඒක සම්පජාන සම්පජාන වශයෙන් දැනගැනීමේ ශක්තිය තියෙන එකම සතා මනුස්සය විතරයි. විගසනාට බෑ. ඉතින් ඒ නිසා එකෙන් වැඩ ගත්තොත් අපිට මේකේ වශීතාවයක් ගන්න පුළුවන්. පාලනයක් ඇතුළට ගන්න පුළුවන්. ඒක තමයි විශේෂම විපස්සනා භාවනාවේදී සිදු වෙන්නේ. ආයිති ඒකද අර මූල කොටස මනින්න ප්‍රශ්න වන්නේ මන ආයතන හික්මේ හික්මීම ආයතන ඇති කරගත යුත්තක්ද? මේක උපතෝපෝඩික ප්‍රශ්නයක් මොකද මන ආයතනෙන් නම් හික්මනවන හික්මනවත් තියෙන්නේ පන ආයතනෙ. ඒක තමයි නමුත් අපි හොරාගේ අම්මෙන් පේන අහලා මුළු කරන්න පුළුවන්ද? ඒ නිසා සර්වචන්ස මේක කරන්නේ අර මේ කොයියන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නද කවදායි එන්නේ ඉඳයි එන්නේ කියලා දෙක අහගෙන යන දෙල්ලක් තියෙනවා. අන්නේ හැමදාම ඔය දෙල්ලම තියනවාද කියලා සැපේ කරකවන නිසා කරකවල කරකවල කරකවල කරකවල තමයි මන ආයතනෙට එන්නේ. කෙලින්ම යන්න බෑ කියොත් මන ආයතනේ දාන දෙන ගහන්නට වේරම දානවා. චපල ගම් පානවා. මායාගති පෙන්වනවා. ඒ නිසා කායන වසනා කරලා වේදනාන වස කරලා චිත්තාන වසනා කරලා තමයි මන ආයතනට එන්නේ. එතකොට මන ආයතන ඇල්ලෙන්න බුදුන් ස්වාමීන් වහන්සේ කියලා දෙනකොට කියන්නේ මේ ජාත්‍යන්තර මාෆියා සංවිධානයක ප්‍රධාන ලොක්කල්ලන එක වගේ. ඒ ජාත්‍යන්තර මාෆියා සංවිධානයේ ප්‍රධාන ලොක්ක කිසිම වැරද්දක් කරන්නේ නැහැ. ඒ ඔක්කොම කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් හරහා කුලී හේවායන් දාලා කරන්නේ ඒ නිසා හොඳට ගේනවා. අහෝම පුරේ යන්න බෙල්ල බෙල්ල ගහලා යන්න ඕනේ. හැබැයි එයා වගේ වෙන්නේ මිනිස්සු ඉන්නේ බොහොමත්ම ඉහළ මට්ටමේ කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ මාත්‍යා සංවිධානයක් අල්ලනවා නම් එදා කුලියට හොරකම් කරන මිනිස්සු කැල්ලුවාට සංවිධානයේ ලොක්ක අහුවෙන්නේ නැහැ. අනුගානේ මට්ටම් හතරක් පහක් අල්ලන්නේ. ඒ මිනිස්සු ඇත්තටම ලොක්කගේ ආංශනේ දන්නේ නැහැ. න්‍යායපත්‍ය දන්නේ නැහැ. නිසා හොරු ගොඩාක් ඇල්ලුවට පස්සේ තමයි සුපර්වයිසර් කෙනෙක් අල්ලන්න පුළුවන්. සුපර්වයිසර්ස්ලා බර ගන්න ඇල්ලුවට තමයි ඩිරෙක්ටර් කෙනෙක් අල්ලන්න පුළුවන්. ඩිරෙක්ටර්ස්ලා බර ගන්න ඇල්ලුවට පස්සේ තමයි මොන න්‍යායයට දෙන්නේ කවුද කියලා ගෙස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොයි වෙලාවකද හොරු ඔක්කොම තල්ලලා සුපර්වයිසර් සතා ඩිරෙක්ටර්ස් ඇල්ලුවට පස්සේ මහවරාට අහුවෙන්නේ දෙන්නේ නැහැ. නිකම්ම අහුවෙලා මුදියා ගන්න මුළු පද්ධතියම දැන් CID එකට අතේ තියෙනවා. එතෙන් ගිහින් නම් හැම කාඩ් එක පෙන්නකම වැටෙනවා. මොකද එයාගේ වැඩ ඔක්කොම තියෙන්නේ ඒ හෙලි වෙනකන් තමයි. හෙලි වෙච්ච දවසේ ඉන්න බෑ. හෙලි වෙලා බලනකොට මොනවාට පොලිසිය ලොක්කම තමයි මාෆියා ලොක්ක. ඉතින් ඒක හෙලි කරනකොට රටට ආයෙ දඟුවන් දෙන්න දෙයක් නැහැ. මේ වගේ ප්‍රෝඩාවක් මේකේ තියෙන්නේ. ඒ නිසා මහවරාලනයි කියන එක මහවරාල්ලිමේ න්‍යාය කරන්න බෑ. කුල්ලට යන හේවාය අල්ලලා අල්ලලා බර ගන්න තේමිසු ගහලා ගන්න වැඩකුත් නැහැ. මොකද මේ මිනිස්සු වරුවට වැඩ කරන මිනිස්සු. අල්ලගෙන යන ගමනක් ඒ නිසා මේ ප්‍රතිපදාව තර්කයටම අහු වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් කරගෙන යනකොට යනකොට තමයි මේ මන ආයතනේ අහුවෙන්නේ මේකත් ප්‍රයෝගයෙන්ම කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පසුගිය මාසයේ දේශනාවේදී ආනාපානෙ නෙදෙන ගිය පසු අනුසය කෙස් චිත්ත රූප වශයෙන් පෙනෙන බව කියනවා මානසික මෙසේ ආනාපාන නිදුන ජීවිත මෙවැනි කිසිවක් මතු නොවේයි මේ මාගේ භාවනා අඩුපාඩුවද එසේනම් මේ හරියාකාර සකස් කර ගන්නා විදිය ආදා දෙන්නේ ඊටාය තහති ලෝක චිත්ත රූප ටිකක් මතු කර දෙන්න කියලා මට මේ කියන්නේ මට මේ භාවනා කරනකොට පිස්සු වැඩෙන්නේ නැහැ මට භාවනා කරන රූප පේන්නේ නැහැ මට පොඩ්ඩක් ශබ්ද ඇහෙන්නේ නැහැ කියලා ඒ ටික මගෙන් ඉල්ලනවා ඒ කියන්නේ මේක වෙන්න පුළුවන් කියලා නිදර්ශනයක් කිව්වට පස්සේ ඒක බලන්න භාවනා කරන්න යන එක නෙවෙයි කියන්නේ මම තුයි නැත්තම් කොච්චරද හොඳයි. මම විතර කරන්න යන එකයි තියෙන්නේ. මේ අඩුපාඩුවක් නෙවෙයි මේවට තමයි කෙලස් කියන්නේ. මේවට තමයි අපේ හිත අපිට ප්‍රෝඩා කරන දැන් හරිපාරේ යද්දි සැක කරනවා. හරිපාරේ යද්දි විශ්වාසය කඩා ගන්නවා. ඒක ලේල හිතන මේක ලොකු ඥානයක් කියලා. ඒ නිසා ආනබන් සතිය තියෙනවා නම් වෙන්න තියෙන දේ වෙයි අවල් දේ වෙන්න ඕන කියලා අපේක්ෂාවල් තියාගන්න නැතුව ශක්ති ප්‍රමාණයෙන් දිගට මේ සතිය පවත්වන එක තමයි වග වෙන්නේ. දෙන්නෙකුට සමාන නෑ භාවනා එක එක නම් තම තමන්ගේ ක්‍රමයට සිද්ධ වෙන නිසා වෙන්න තියෙන දේ වෙයි අඛණ්ඩ සතිය පවත්වන එක කරන්න ඕනේ. ඊගා ප්‍රශ්නේ ආනාපානයේ දිගටම කරගෙන යන අවස්ථාවේ ක්‍රමක්‍රමයෙන් ආනාපානය සිුම් වේ. අරමුණට කිඳා බැසීසේ ටික වේලාවක් සිටීමේදී අධිශීන වේගවත් ලෙස දහඩිය දෙනීමක් සිදු වන අතර අරමුණේ හැලැපීමක් සිදුවේ. ඒ නිසා හිතේ ඒකාග්‍රභාවය කැඩියන අතර ඒ නැවත ඇතිකර ගැනීමට තව කාලයක් ගත වේ. එසේ වන්නේ අයිදයි පහදා දෙමින් ඉලා සිටින අර ඉස්සර ප්‍රශ්නේ මේකේ තියෙන්නේ ඒ හිත චේතනාපූර්වක කරනකොට සංසිඳවලා tempat වෙනකොට මේ හිතයි ගතයි දෙකම එයාගේ ස්වභාව ලක්ෂණ පේනවා. ඒ නිසා ශරීරයේ බොහෝ විට ඒ ධාතු මනසිකාරය මුසුම් සිසිල් ගති කම්පන දන්තර ගති නැත්නම් හිතේ රූපාකාර ශබ්දාකාර ගන්ධාකාර රසාකාර මේ යම් යම් දේවල් මතු කරලා ඉන්නේ තියෙනවා ඒක එනකොට නුපුරුදු මනස ලැස්තිලා ගියනතු මනස පෙර සුද්ධ වෙච්ච නැති මනස මේ මොකක්ද වුනේ කියලා කලබලනවා නමුත් භාවනා කරනකොට විශ්වාසය ඇති කරගෙන යන්න කියන ඒවා මොකක් හරි එයි ආවට අර තිබුණ එකලස කඩාගෙන යන්නේ නැතුව හත්ගෙන ගැනීම හැකියාවක් තියෙනවා. ඒකට අපි ශ්‍රද්ධාව කියලා කියනවා. ඒකට අදිමොක්කේ කියලා කියනවා. අදිමොක්කේ කියලා කියන්නේ නොසලෙන මනසක්. ඉතින් ඒක කලබල තියෙද්දි හිත හලහප්ප ගන්න නැතුව සිටීම තමයි සත්පුරුෂකතිය කියන්නේ. ඒක තමයි අපි පඬිතුකම කියන්නේ. ඒ නිසා හලහප්පෙන්නේ දැරලා ඒ හලහප්පුණත් නැවත මෙයා tempat වෙන බව දැනගෙන හලහප්පීමට තමයි කලබල වෙන්නේ නැතුව උපේක්ෂා හිතක් ඇති කර ගැනීම තමයි මේකට දෙන්න තියෙන උත්තරේ ඒක නිසා කැඩලා ගියත් නැවත ඇති කරගන්න. ඒතකොට තමයි පේන එක පරියන්කක් ඇතුලේ කලබල වෙන ගති, සංසුන් වෙන ගති, කලබල වෙන ගති, සංසුන් වෙන ගති ගොඩාක් සිද්ධ වෙනකොට ඒකට තියෙන චකිතේ, ඒකට තියෙන කෝල ගති අඩු වෙනවා. ඒක භාවනාවේ පළතුනාකමක් වඩටපත් වෙනවා. ඒ නිසා මේක යන ක්‍රමයේ හරි ඔබ දිගට මෙන්න දෙන්න කියන එක තමයි මතක් කරගන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී සබ්බකාය පරිසංවේදී අවස්ථාවේදී පෙර නොතිබීම ආස්වාදයේ හට ගන්නා බවත් වෙනස් වෙන පවතින බවත් ඉතිරිවක් නැතුව නිරුද්ධ වෙන ආකාරය දැකත හැකිය. මේ මුලමදාක දැන ගැනීමට සමානද ආනාපාන සංසිඳන පසු ඒ පැවැත්ම රූප සංඥා බවත් යම් විදීමක් හේතුවෙන් සංඥාව ඇති වී ඇති බවද මනසට දැනේ මේ ආවිදින් සත්‍ය ප්‍රත්‍යක්ෂම නිවැරදි යන්නේ පැහැදිලි කරන්න. මේක විදිහටම එකම ක්‍රමයක් නෙවෙයි ගොඩක් ක්‍රම තියෙනවා. ඒ නිසා සතිය යුක්තව නම් වැඩි වෙන්නේ පිරිසිදුවක් වෙනවා. අර විදිහට පෙරනොතිබී හට ගන්න බවත් විනාශයෙන් පවතින බවත් පිටිලක් නැතු නිරුද්ධ වෙන බවත් මේ මුලමදාගේ නියෝජනයක් තමයි. ඒ වගේම තවත් විවිධ පැති වලින් මේ මුලමදාර විස්තර කරන්න පුළුවන්. ඒ නිසා මේ යන ක්‍රමය හොඳයි වගේ තමයි ගියාලා සින්දාගට තේරෙන්නේ. මේක දිගටම බාධාවකින් තොරව මේ චිත්ත විද්‍යට යන්න ඉඩ දෙන එක තමයි කරන්න තියෙන අනුග්‍රහය. අවුරුදු දෙකකට වමන කලින් පෙබරවාරි 12 වෙනි රාත්‍රියේ රෑ එකට පමණ ඔබ වහන්සේ අද ධර්ම දේශනාවේ සඳහන් කළ පරිදි ඔටෝ තවුසස් තැනකට ගියා නමුත් ඊට පස්සේ මේ දක්වා එතෙන්ට යාමට නොපුළවන් ගිය. යම් කිසි භාවනා සුද්ධ කිරීමක් කල යුතුද එසේම එම වේලාවේද විනාඩියක් හෝ පමණ කාලයක්ද පැයක් පමණ භාවනා විනාඩියක් හෝ පමණ කාලයක් බයක් පාන භාවනා කර ඔබ වහන්සේ කියන පරිදි ආවිචිකර හිත මැරෙයි කියා හිත භාවනා වැඩිවට කරන විට මේ අවස්ථාවට පැමිණියේ. ඒ සමහර වචන පිරිසුදු නැහැ. එනම් නැවත කියනවා අවුරුදු දෙකකට පමණ පෙර පෙරවරු 12 වෙනි රාත්‍රියේ රෑ 1ට පමණ වංශය අද ධර්ම දේශනා සඳහන් කළ පරිදි ඔටෝ දැනකට උසස් දැනකට ගියා. නමුත් ඊට පස්සේ මේ දක්වා එතෙන්ට යන්න පුළුවන් ගියේ. යම් කිසි භාවනා සුද්ධ කිරීමක් කළ යුතුද? එimhe වේලාවක විනාඩියක් හෝ පමණ කාලයක් ය. පැයක් පමණ භාවනා කර වංශය කියන පරිදි සද්ද වචන තියෙනවා පරිදි පාවිච්චි කර හිත මැරෙයි ගියා හිත භාවනා වැඩි වෙනු කරන විතරයි මේ අවස්ථාවට පැමිණි. ඉතින් මේකදී අපිට කියන්න තියෙන්නේ Tamande දෙන්නේ යන්න පුළුවන් බවට පින තියෙනවා. එනතම් ප්‍රභවය තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ධෛර්යයක් කරගෙන එදා මේ වැඩේ කිරීමේදී යම් එකලසක් යම් පෙළ ගැස්මක් තිබුණද ඒ පෙළ ගැස්ම නැවත නැවත ඇති වෙන පරිදි පරිසරය සකස් කරලා දීලා අනුග්‍රහ කරන එක තමයි මේකට කරන්න තියෙන මොකක් අපේක්ෂා කරලා කරන්න එපා. කවදා හෝ එකලස ඒ පෙළ ගැස්මෙනකොට මේ නැවත මේ මේ සමාධි තත්ත්ව වෙනවා. ඒක මේ අටුවාචාරින් වංශල සඳහන් කර තියෙන්නේ සමාධිස්සච නිමුක්තක් ගායී හෝති කියලා. හොඳට සමාධිය ආපු වෙලාවේ තමයි තේරෙනවා නම් එදා අමතර පදමක් අමතර මේ පිසිදුවක් උණයි කියලා අන්න ඒක සිදුවීමට හේතු භූත වෙච්ච පරිසරය පිළිබඳ සංඥාව අරගෙන ඒක නැවත නැවත දෙන්න කියනවා. එතකොට හිත දැනගන්නවා හිත දන්නවා එතෙන් යන හැටි නමුත් අර කිව්වා වගේ අපේක්ෂාවෙන් යනවා නෙවෙයි තමන්න කරන්න තියෙන අනුග්‍රහ කරන එකයි. එතකොට මේක නැවත නැවත වෙන්න තියෙන ඉඩ වැඩි. සාමාන්‍යයෙන් මාකට භාවනා සඳහා සුළු වශයෙන් පුහුණුවක් ඇතත් විදර්ශනා වැඩි වෙදී ක්ෂණයක් පාසා ඇතිවීම නැතිවෙන තත්ත්වයේ තුල ගැන මෙනෙහි කරන විට පැය දෙකක් හෝ හතරක් වශයෙන් දිගට මෙනෙහි කරන්නේ කුමක්ද? යන මාතෘකාවේ මෙගන වටහා දෙනෙමින් පාද නමස්කාර පුරුක ඉලාසිතුනි. මේ මෙනෙහි කිරීමේ ප්‍රශ්නයක් නම් මේ මෙනෙහි කිරීම පාවිච්චි කරන්න ඕනේ මොකද උත්ප්‍රේරකයක් විදිහට පමණයි. උත්ප්‍රේරකය කියලා කියන්නේ ඒකට සීමිත කාලයක් තියෙන ඒ කාලයෙන් පස්සේ උත්ප්‍රේරකේ පැත්තකට වෙන්නේ. කැටලිටික් ඉෆෙක්ට් එක. ඒ නිසා බොහෝම කරන්නේ විපස්සනා මෙනෙහි කිරීම කරන්නේ අරමුණක් පිට සමීප වෙනකම්. අරමුණ හිත සමීප වෙලා දෙන්න එකට වැඩ කරන්න ගත්තට පස්සේ මෙනෙහි කිරීම අයින් කරනවා. එතකොට ඒ දෙන්න කරගෙන යනවා. ඒ නිසා අර විදිහට ක්ෂණයක් පාසා ඇතිවිය යන තත්ත්වය තුළ චමක් මෙනෙහි කරන්න ඕනේ. ඒ තත්ත්වෙම බොහෝ වෙලා පැවැත්වෙන සඳහා කලියුත්තක් කරන්න ඕනේ. මොකද්ද කියලා කියන්නේ නැහැ. Tamande ගැළපෙන විදිහට මෙන්න තියෙන උත්ප්‍රේරකයක් පකරන්න. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරලා ඒක අයින් කරන්න. අයින් කරලා පස්සේ භාවනා විශ්ින් භාවනා අරගෙන යනවා. ඒ නිසා ළමක් නොකර මෙනෙහි නොකරම ඒ தත්ත්වේ පවත්වාගෙන යන්න පුළුවන් නම් මෙනෙහි කරමින් ලැබෙන தත්ත්වයට වඩා හොඳයි. නොයදී යදීමක් නැතුව ඉබේ වෙන්න ඇති. ඒක නිසා මෙනෙහි කිරීමේ ප්‍රශ්නේ මේ විකලටම පවත්තන්න ගිහලා සමාධිය සතිය කඩා ගන්න එපා. අවශ්‍ය තැනදී මෙනෙහි කිරීම නැත කරලා භාවනාට යන්න වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කිරීම පටන් ගත් පසු ආනාපාන සතිය අරගෙන මෙනෙහි නොකර පිටිවිලි හිතේ නොමැතිව සිටිය හැකිය. පිටිවිලි පාලනය කරන්නේ දිගටම පුරුදු කළ හැකිද? ඒ භාවනාවක්ද? නැවතත් කියන භාවනා කිරීමේ පටන් ගත් පසු ආනාපාන සතිය අරමුණ මෙනෙහි නොකර පිටිවිලි හිතේ නොමැතිව සිටිය හැකිය. සිටින්න පුළුවන් නම් ඒ වෙලාවේදී ආනාපාන අරමුණට දිහා බහින්න ඕනේ. ඒකේ තියෙන මේ සාතහන් ආකාර ලක්ෂණ රස පච්චපඨාන වශයෙන් බෝඩ විස්තර දැනගත්තොත් තමයි භාවනා ගෙනියන්නේ. ඉතින් නැතිවෙච්ච ප්‍රමාණයට ඒක භාවනාවක් නෙවෙයි. ඉතින් නැති අවස්ථාවේදී බාධා නැති වෙලාවේ පාරේ ඉඳ තියෙන අය ගමන කර ගන්නවා වගේ ආනාපානේ සමීපව ආශ්‍රය කරන්න ඕනේ. ආනාපානේ විස්තර ස්වභාව ලක්ෂණ, අච්චත්ත ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ හොඳට දැක්කන් අසුලුව එතකොට නම් විපස්සනාට හැරෙනවා. එතකොට ඉන්ද්‍රියෙන් එකේ ප්‍රයෝජනයක් තියෙන නැත්නම් හිතේ නැති පමණම භාවනා වෙන්නේ නැහැ. එක් සමත භාවනාවක් අවසන් කර තවත් සමත භාවනාවක් ඉවේලෙම කළාට කමක් නැද්ද? උදාහරණ බුද්ධානුස්සති භාවනා කළාට පසු මෛත්‍රී භාවනා කිරීම. ඉතින් භාවනා සංගා භාවනා කරනවා නම් කමක් නැහැ. නමුත් මොකටද බුද්ධානුස්සතිය කරන්නේ? මොකටද මෛත්‍රී භාවනා කරන්නේ කියලා ප්‍රයෝජන කලකලා කරනවා නම් වැඩි ප්‍රයෝජනක් වෙන එක තමයි කරන්නේ. ගොඩාක් භාවනා ක්‍රම දන්නවා කියලා භාවනාදීගේ හසුරුවන එක නෙවෙයි මේ ප්‍රයෝජනේ සලකලා කරන්නේ. Taman තියෙන කෙලස් කැපෙන ඇති ඇති අවබෝධ වෙන්න කොහොමද උදව් වෙන්නේ ඒක ක්‍රමාන්තරින් මේකේ තෝරාගෙන එහි යෙදීම තමයි මේ එල්ලේ කරා ඉක්මනට ළඟා වීමට තියෙන සාසු ක්‍රමය. ගරු ස්වාමීන් වහන්සේ මුළු දවස තිස්සේ පවත්වන වැඩේට හිත තැබීම සතිය පිහිටීමට කිරීමට අපහසුයි. නමුත් වැඩක් කරන ගමන් උනත් ප්‍රශ්නට හිත යොදන්න ටිකක් පහසුයි. වහන්සේ දේශනාවක තිබුණ හැම ඉරියව්වක්ම ප්‍රාර්ථන විට හුස්ම දිහා බලාගෙන සිටීම කරන්න පුළුවන් නම් හොඳයි කියලා. සංගණකසේ කරනවා 100%ක්ම නෙවෙයි සංඝාත වැඩිපුරම නිවැරදි කරන නිවැරදි කරන වැඩේට සතිය පිහිටීම නේද වැඩිපුරම නිවැරදි කරන වැඩේට සතිය පිහිටීම නේද නැතිනම් මේ දෙකෙන්ම ලැබෙන්නේ එකම ඵලයක්ද මේ හුස්ම දීති දැවීමෙන් හෝ කරන ක්‍රියාවට හිත දැවීමෙන් කරන හිත ඇතුළට ගැනීමක් හිත නැත්තම් පිටොට යන නිසා නිසා බොහෝ හිත පිට යන එක නම් මේ දෙකෙන් කොයි එකකින් හරි ඉස්සලා හිත මම කියන තැනට මෙතන කියන තැනට ගන්න ඕනේ. ඒක පුරුදු කරනවා පුරුදු කරන ගමන්ද කරන වැඩේ ගැනත් වැඩේ යන හිත ප්‍රාතිමුත් ඊට පහසුකම් වැඩි වෙයි. මුලදීම ඔක්කොම බලාපොරොත්තු වෙන්න එපා. කොහොම හරි හිත ගෙදරට ගෙන ගන්න ඕනේ. මම කියන තැනට සතිය සිහියේ මේ හුස්ම තුනක් කරන වැඩේ තුනක් ප්‍රශ්නයක් නෑ ආරම්භයේදී ඔය කවදා හෝ කරන වැඩේට ඉදිච්ච අවස්ථාවයි හරියටම මේ වැඩේට දැස්ස වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ නායක සිට කාලතරණ වැඩ කිරීමේ අපහසුතාවක් පවතිනවා. මේ ලියනවා පූර්ණ යෝගියෙක් දවසේම භාවනා කරන කෙනෙක්. ආ සමාජයේ සමග සම්බන්ධ වීම බොහෝ දුරට අඩු කරන අඩු අතර උභාංශී කියන ජීවිතයේ පවිත්‍රත්ව විඳීමක් සිදුවන්නේ නැති අතර ඒකාකාර ජීවිතයක් පවතී. කාලතරණ වැඩ කරන්න බෑ කියන්නේ පරිව්‍යාංශයක් හෝ සක්මනක් යොදාගත් වෙලාවකම කෙරෙන්නේ නැති ගතියක් ඇති නිසායි. කාලසටහනට වැඩ කිරීම අත්‍යවශ්‍යද? මේක ඇත්තටම මේ භෞතික හැඩගැස්මක් නැත්නම් මේකට කියන්නේ කාය විවේකය ලබා ගැනීම. ඉතින් කාය විවේකයේ ඇතිවෙත තමයි බොහෝ දෙනාට චිත්ත විවේකය ඇති වෙන්නේ. ඒක නිසා ජීවිතයේ සතත අභ්‍යාසය කියලා නිකන් දේව කාර්යයක්, රාජකාරියක් වගේ මේ කාලේ තමයි ධර්මයට යොමු කරනවා. ඉතින් මේ වෙලාවේදී ඒ සක්මණක පරියන්කේදී ගත කිරීම චාරිත්‍රයක් කරගත්තාම අමුතු ආයාසයක් ප්‍රයත්නකින් තුර ඒ වෙලාව වෙනකොට ඉබේම හිත නැස්ති වෙනවා ඒ වැඩේට. ඒ වාසිය ගන්න පුළුවන්. එහෙම නොකරන හිතක් තමයි අපේ හිත. අපේ හිත කැමති නෑ මේ වගේ මේ සංසාරේ මුක්තිය යන වැඩවලට හිත සහයෝගය දෙන්නේ නෑ. ඉතින් අද ඒක ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් සකස් කර ගන්න ඕනේ මුලදී. ඒ නිකන් හරියට පළවෙනි නැත්නම් මොකද හොරි පන්තියට ළමයි ගිහම ඉතින් ළමයාට ඒ කාලසටහනට වැඩ කරන්න ගෙදරදී කොහොමවත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඉස්සෙල්ලා කිව්වසේ පාඩම් පන්තියේ වෙයි පන්තියේ කාලසටහනට වැඩ කරන්න උගන්වන්න ඕනේ. පස්සේ තමයි යාට මේ පන්තියේ ඒ පරිච්ඡේද අනුව වැඩ උගන්වන්න පුළුවන්. ඒ නිසා හිතත් එක ටික යාළු වෙලා මෛත්‍රියෙන් මේ වැඩේ කරගන්න ඕනේ. එන භාවනාවට අදාළ වෙන ඒකත් සංඥා නානත් සංඥා ඒකත් නානත් ණය විස්තර කර දෙන දෙන්නේ අව්‍යාපාර ව්‍යාපාර ණය යන්න පැහැදිලි කරන නිල මේක ඇත්තටම අටුවායේදී දුන් විස්තර කළා මේ රූප ධර්ම නාම ධර්ම වෙන් කිරීමට මේ ගන්න වචන ටිකක් ඒකත් සංඥා කියලා කියන්නේ අපි මේ ඕනම දෙයක් ගත්තහම ඒක ඇතුලේ කලාප රූප ගොඩාක් තිබුණට ඔක්කොටම ඒකකයක් වශයෙන් සඳහන් කරනවා. අඹගෙඩියක් කියලා ගත්තහම අඹගෙඩිය ඇතුලේ ගොඩාක් සෛල හෝ මොනවා හරි ගොඩක් තියෙනවා. නමුත් අපි ඔක්කොම ඒකකයක් විදිහට ගන්නවා. අඹගෙඩියක්. එතකොට ඒකත් සංඥාට වෙනවා. නමුත් කෙනෙකුට පුළුවන් අබ අපි හිතමු අබ ජූස් ගන්න කෙනෙකුට නම් පොත්තෙන් වැඩක් නැහැ, ඇටෙන් වැඩක් නැහැ, හරියට මැද කැලේ විතරයි ඕනේ. ඒ නිසා එයාට තියෙනවා නානත් සංඥාවක් පොත්ත හොඳ නැහැ. ඇටේ හොඳ නැහැ. මගේ හොඳයි කියලා ඒක ඇතුලේ විස්තරේ භාගයක් තියෙනවා. යාට තියෙනවා නානත් සංඥාවක්. එක එක ඇලුවට එක එක නම් වශයෙන්. එතකොට මේ විදිහට ඒකත් නැහැ නානත් නැහැ කියලා ගන්නේ සම්මුති වශයෙන් තමයි යමක් දිහා බලලා ඒකට දෙන අගයන් ආඩම්බර වෙන හැටියට. අව්‍යාපාරණයි ව්‍යාපාරණයි කියලා කියන්නේ සචේතනික අචේතනික ભેදය අව්‍යාපාර කියලා කියන්නේ අචේතනිකව සිද්ධ වෙනවා. මෙහෙ වීමකින් තොරව ඒ වැඩේ ඉබේම සිද්ධ වෙනවා. ව්‍යාපාර ව්‍යාපා මේ නැත්නම් මේ සචේතනික කියලා කියන්නේ මෙහෙ වීමකින් යුක්තව අපි දන්නා වර්ධ්‍ය වස්තුව ගැහෙන එක චේතනාවකින් තොරව සිද්ධ වෙනවා. ඒ ආධ්‍යාපාරෝ සිද්ධ වෙනවා. නමුත් අතක්කුස්සන්ද ඉබේ වුණාට එහෙම වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම චේතනාවක් ඉස්සර වෙලා මෙහෙ වීමකින් කෙරෙන්නේ. මේ විදිහටත් අපේ සකල ක්‍රියාවන් ව්‍යාපාර සහිත සහ රහිත කියන ප්‍රයෝග සහිත රහිත කියලා වෙනසක් තියෙනවා. ඉතින් මෙවුවා මේ ගැඹුරු સંદર્ભ පොතකට දාන්න යන වෙලාවේදී යොදා ගන්න වචන තාක්ෂණික වචන ගාක් වෙලාවට වචනේ අර්ථයට වැඩිය තමන් ගන්න සංසිද්ධියට අනුව තමයි වචනේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැත්නම් වචන විසක් විස්තර කරනවා හරි විවිධ ගතියක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ රහත් බව සහ නිවන අතර වෙනස කුමක්ද මේක ඇත්තටම මේ මොහොන පොඩ්ඩක කරණය කරපුවාම රහත් බවට වැටෙනවා රහත් බව පොදු ධර්මතාවයක් බවට පත් වෙනවා නිවන බවට පත් වෙනවා බුද්ධලාරෝපණය වෙනකොට රහත් උනායි කියලා කියනවා නමුත් ඒ ධර්මතාවය කියනකොට නිවන කියලා කියනවා මේකේම මේ පාවිච්චි කරන ක්‍රමයේ හැටි තමයි වෙනස් වෙන්නේ ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩි වීම බොජ්ජංග ධර්ම වැඩෙන්නේ කෙසේද? මේ මාර්ගයට බැසීම කෙසේ කළ යුතුද? මේක අපි මම හිතන්නේ මෙහෙදිත් කරා. එහෙනම් මේ කීපවලකදී කරලා තිනවා මේක සඳහා ආනාපාන සති සූත්‍රය කියලා සර්වඥාන්සේ විසින් දේශනා කරන ද සූත්‍රයක් තියෙනවා. ඒක සර්වඥාන්සේ කෙලින්ම සඳහන් කරලා තිනවා. ආනාපාන සති වැඩුව සතර සතිපට්ඨාන වැඩිනවා සතර සතිපට්ඨාන වැඩිවොත් බොජ්ජංග ධර්ම වැඩිනවා කියලා ඒ නිසා කාටද අවශ්‍ය නම් මේ ධර්ම දේශනා මාලාව හෝ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන ආනාපාන සති සූත්‍රය කියවන්න. ඒකට ඒක විස්තර සහිතව සර්වඥාන්සේ වෙලා අරගෙන තියෙනවා. ඒක විස්තර කරන්න මේ ධර්ම දේශනාවලත් වෙලා අරන් ඉතිරිසන් නැවත කියන්න යන දේශික්ණයක ටිකක් දුර කතාවක් ඒක කරපු එක නැවත ඇහිම තමයි අනුමත කරන්න වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආධුනිකයෙක් වශයෙන් ඇතුළත් වූ අපට දැනට ආනාපාන සති භාවනා සමත වශයෙන් වඩන්නේ. උපවාසයේ දේශනා කළ පරිදි අපි විදර්ශනා භාවනාවට සතර සතිපට්ඨාන මේ ආකාරයෙන් කළ යුතුද? නැත්නම් අපිට සමත විදර්ශනාවට හැරවීම අපිට සමත විදර්ශනට හැරවීමද කළ යුත්තේ? සමතේ වශයෙන් අපි ආනාපාන සතිය බොහෝ දුරට දියුණු කර ඇත. නමුත් පෞල් ජීවිත ගත කරන අපට ඒ සාර්ථකත්වයකට යෑමට බාධා ඇත. ඒ නිසා අපේ විදර්ශනා භාවනාව, කායනපස්සනා භාවනාවේ මුලපටන් ඒ නිසා අපට විදර්ශනා භාවනාව, කායනපස්සනා භාවනාවේ මුලපටන් මුල සිටම පටන් ගත යුතු නේද? ඉතින් මේකට මේ පෞල් ජීවිත ගත කරත් සමතේ විපස්සනාට ගියත් විපස්සනාෙන් පටන් ගත්තත් කොයි එකටත් හොඳම පදනම නැත්තම් මේ මධ්‍යස්ථානයේ වශයෙන් සතිය කියන එක හොඳට තේරුම් ගත්තා නම් මේ වගකීම යෝගාවසලට එන්නේ නැහැ. තමයි සතිය වඩනකොට භාවනා විසින් අරගෙන යනවා ඕන තැනට. ඒ නිසා තමයි ඒ වගකීමට බෑලා නිශ්චය කරන්න ගත්තොත් ඒ භාවනාවට බාධා වෙන අතර සතියට බාධා වෙන නිසා ආනාපානේ අර හැකි වෙලාවට සතිය වඩන්න ආනාපාන සතිය ඒකට තමයි වගකීමෙන් නිදාසන භාවනා විසින් භාවනාව මෙහෙවෙන්න පටන් ගන්නවා. එතකොට කොච්චරක් සමතේ කරන්නද කොච්චරක් විපස්සනා කරන්න ඕනද කියනවා කියන්නේ තමන්ට ඉන්නේ භාවනාව මේ විශ්ින් අරගෙන යනවා. එතකොට මේ සතිය වඩන කෙනාට සතිය සතිය වශයෙන් ඒක මේ බැඳලාද නැද්ද පෞල් ජීවිතවල ගන්න පහන වෙලාද ඒක බලන්නේ සතියට මොකක්වත් නැහැ. එනිසා ඒ එහෙම දේවල් නොතකන සති ඉස්සරතිය හරි යනවනම් මේ ඥාන පිරිමි ભેදයක් දිහි පැවිදි ભેදයක් භාවනාවේ පිළිමල දැනුමක් සමත විදර්ශනා වශයෙන් මෙහෙම මොනක්වත් අවශ්‍ය කරන්නේ නිසා ගොඩක් වෙලාවට ලේසි ක්‍රමේ තමයි සමත විදර්ශනා වශයෙන් කොටස් කරන්න දෙන්නේ නැතුව සතිය තුන හිතේ දවන එක. එතකොට හරිම ලේසි. මම දන්නේ ඒක ඒ තරම්ම සරල ඍජු ක්‍රමයක්. ඒ නිසා මම ආරාධනා කරනවා හැකි තාක් දුරට ආනාපානිය හරහා සතිය වඩන්න. එතකොට අර ප්‍රශ්න වලින් තමයි ඒ වගේ කියන මොන උදාසන. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී පැය භාගයක් ගත වූාට පසු ශරීරේ ක්‍රියා කරන අංශ ක්‍රියා කරන්නේ නැති බව අවබෝධ වේ. මේ විශේෂ සිදුවේ ඇති දේ පහදා දෙන සේක. උභාංශයට උතුම් නිවන දැන ගැනීම පිණිස මේ දින හේතු වේවා. ඉතින් මේකෙදි තමයි පැය භාගයකදී තමයි අපි තටමන එක නතර වෙන්නේ. පැය භාගයක් යනකම් තටමන. ඒ තටමන එක අකල් භාවනාවක් නෑ. පැය භාගයක ඇසී සක්මන හුරු වෙනවා. දැනට පුදුම පුරුදු වෙනවා. එතකොට ඉබේම භාවනා සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට ව්‍යාපාරය නතර වෙනවා. අව්‍යාපාරක මේට වැටෙනවා. සංස්කරණය කිරීම නතර වෙනවා. සංස්කාරිකව යනවා. එතකොට නිකන් රූප දෙයක් ඇවිදිනවා වගේ වයින් කර බොනික් එක ඇවිදිනවා වගේ යනකොට ඉතින් තමයි නිරීක්ෂණ ශක්තිය දෙගුණ තෙගුණ වෙන්න ඕනේ. කොහොමද මේ වැඩේ වෙන්නේ කොහොම තියෙනකොට මම දන්නවද දක්න තියෙන දක්න දන්නවද කියන එක මොකද ව්‍යාපාර කරත් නොකරත් සත්‍ය සම්පූර්ණ ස්වාධීන ධර්මයක් මම ව්‍යාපාර නොකරනවා සතිය දන්නවා ඒ වගේම දැන් කියන්නේ වමද දකුණුද කියලා දන්නවා ඒ නිසා හොඳට මතක තියාගන්න මේ පැය භාගයෙන් පස්සේ තමයි හරියට සම්පූර්ණ සිද්ධ වෙන්නේ මුල් ටික මුල් පැය භාගයේ පසු පැය භාගයට පූර්ව කෘත්‍යයක් වෙනවා ඊට පස්සේ පුළුවන් තරම් අවදී මේ සිදුවෙන දේ අනුගේ දෙයක් අනුගේ වැඩ පිළිවෙල බලන්නසේ බලන්න බලන්න Tamanට හිතට පුදුම විශ්වයම් විශ්වාම ගතියක් විවේකයක් තියෙනවා ඒක ශරීරයට කරන ලොකු සාත්‍යක් වෙනවා මතුන ස්වාමීන් වහන්සේ මෙතෙක්ල් කාමරයක් තුරටදී කරන ලබු භාවනා දැන් එලිමානේ සිටිනාක්ෂේ දැනි. නමුත් මූල කර්මස්ථානයේ හොඳින් වැඩි සිටින බව දැනේ. නිතරම කෙලගෙන ස්වභාවය දැනේ. මෙසේ වීම ස්වභාවික සීමාවක් පවා ශික්ෂණ විට නැවත සතිය හිත ආනාපාන වෙත බැඳී සමාධිගත වේ. මෙසේ කීප විටක් ඉහත සිදුවෙන පසු නියමිත වේලාව අවසන් වීම සමාධියෙන් චිත්ත නැගිටීම අපහසුයි. මේ අවස්ථාව පැහැදිලි කර දෙමින් ඊටම ගෞරවයෙන් ආයද සිටිමි. ඉතින් මේකදී ඇත්තටම නියමිත වේලාව කියලා ගත කාලය මේ වගේ භාවනා අල්ලාගෙන යනවනම් yaad වෙනවනම් පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරන්න කියලා. පැයකට නම් වෙලාව තියෙන්නේ තමයි ඉදිරිය වැඩවලුත් පැයකට විනාඩි 5ක් විතර දාලා ඉඳ ගන්නකොටම අදිස්ථාන කරන්න වෙනවා වෙනද පැයයි මනද පැයකට විනාඩි 5ක් විතර ඉන්නවා කියලා එතකොට මේ මේ නාඩගම ඊගාව ජවනිකාවක් බලන්න පුළුවන් දැන් අපි හරියට මේ ජවනිකාට එනකොට නාඩගම නතර වෙනවා දැන් කරන්නේ මේ ක්‍රෙඩිට් ආ පොඩ්ඩක් ටික ටික ටික ටික ජවනිකා වැඩි වෙන්න ආරින්නොත් මොකද මේ මේ කියන තාලෙට මේ කරදර බාධක තත්ත්ව දුරුවමින් පවතින. ඒකවල තමයි භාවනාවට අනුග්‍රහ කරන එක තමයි හොඳම වැඩේ. ඒ தත්ත්වය මොකද්ද කියලා තව ජවනිකා කීපයක් දකින්නට Tamandම තේරෙන්න පටන් ගන්නවා. උපවාසයේ දවසල අප හිතානතා කරන කෙලෙස් වලින් නැතිතා දුරට වළකින්න. නොසිතා මතුවෙන කෙලෙස් මමේ මාගේ කියා නොසිතන්න. එසේ කිරීමෙන් අපට වෙන කුසල් අපිට වෙන අකුසල් වලින් වලකින් එක ඡේද. ඉතින් අකුසල් කියන එකත් මේ වගේම නිර්වචනය කරන්න ඕනේ. අකුසල් කියන්නේ මත්තට දැනට කරදර කරන දේ. තමන්ට අනුන්ට කරදර කරන දේ. ඉතින් ඒ නිසා මේ අකුසල් සිදු නොවෙන්නත් නම් යම් චිත්තක්ෂණයක් මත්තටත් මේ වෙලාවෙත් කරදරයක් නෙවෙයි නම් යම් චිත්තක්ෂණයක් තමන්ට අනුව කරදර නොවේ නම් ඒක කුසල් අකුසල් නෑ. ඉතින් ඒක නිසා හිතාමතා කරන කෙලෙස් වලින් අකිතාර්ථයට දුරු වීම සීලය කියලා කියනවා. ඉබේ සිදුවන දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ඒවගෙන් කියන වෙනස නැති කිරීම විපස්සනාව කියලා කියනවා. ඉතින් මොන කරන්න කරන්න අර අකුසල් වලට කියන අසුබිම නැති වෙලා තමන් ස්වභාවයට අනුව කටයුතු කරන සබහා ධර්මයට විරුද්ධව නොයන කවුරුත් කියන දෙයකට අනුකම්පිත ලෑස්ති වෙන්නේ හැඩ ගැහෙන්න කැමති වෙන කෙනෙක් බාටපත් වෙනවා. 100ක් කෙලස් කැපෙන්නේ නැහැ. ක්ෂීදෝන කෙලස් ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. ඒකෝට තමයි වැඩි විවේකයක්, වැඩි විශ්‍රාමයක් හම්බ වෙන නිසා ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉදිරියට යන්න පුළුවන් තත්ත්වයක් එනවා. ගර්ථ සමනස අනිච්චා යන පාලි වචනය අනිත්‍ය යන නව යන නව නිවැරදි සිංහල අර්ථකථනයේ කැමැති පරිදි නිපැවතීම හෝ නොතිබීම ලෙස කියනු ඇසුයේමි. කයෙහි හා හිතෙහි ක්‍රියාකාරීත්වයන් සඳහා ප්‍රමාණයක් අනිච්ඡාන් ගම අනිච්ඡානුකව සිදුවීම හා මේ ගලපාගත හැකිද පාදා දෙමින් ඉල්ලමි ප්‍රශ්නෙකට අනිච්ච සංඥාවයි අනිච්චා සංඥාවයි දෙක ගත්තාම බොහොම පැහැදිලිව ඔය ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කර තියෙනවා අනිච්චා කියලා කියන්නේ ඡායන බැඳි මා දන්තද ඡායන අනිච්චා ඒක විපරිණාමය සඳහන් කරනවා අනිච්චා කියලා මහත්කාර ඡායන දාපුවාම අත්‍යේසු හරායති දුක්ඛති කියලා ඒක ලැජ්ජ වෙනවා ආඩම්බර වෙන්නේ හලනම ඒ කියන්නේ අයිති අතාරිනවා ඉච්ඡාවක් නැහැ. ඉතින් අනිච්ච අනිච්ඡා කියන බද්ද එක මේ විදිහට අනිච්ච සංඥා අනිච්ඡා සංඥා කියන එක ඔය ලස්සනට අර්ථකථනය කරලා තියෙනවා. ඒක බලපුවාම තේරෙනවා මේ ටික අදහස් දෙකක් කතා කරන්න කියලා. ආනාපාන සති වෙනි ක්‍රියාකාරීත්වයක් මනායතේ දකින්නේ. ඇතුළතගත් ඉච්ඡානකෝ අනිච්ඡානකෝ ආරම්මන ප්‍රසවාස වන්නාක්ෂේ. යලි ඉච්ඡානකෝ නෙන්න අනිච්ඡානකෝද මතුවේයි හැඟේ. මේ නිවැරදිද? ඔය ඉස්සලම ඇත්තට ආනාපානි කියලා හිතට යන කරන්න පටන් ගත්තොත් පිච්චාන ගොම තමයි හිතුවේ. ඒ කියන්නේ ඒකට කියනවා මේ පිච්චානක පේශීන්ගේ වද වලා කරනවා. එතකොට හොඳට බහනා සිදු වෙනාට ඒ ඉබේ සිදු වෙන අනිච්ඡානක පේශීන්ගේ සිදු වෙන වෙනකොට තමන් නෑ. තමන් බලාගෙන ඉන්න විතරයි සිදු වෙන්නේ. ඒ විදිහට වෙනකොට ඉච්ඡානකෝ කරන තාක්කල් භාවනාව කෝච්චි පාරක බස්සර ගෙනියන්න හදනවා වගේ. නැත්නම් බස් පාරක කෝච්චියක් ගෙනියන්න හදනවා. කෝච්චි පාරේ කෝච්චිය කියලා බස් පාරේ බස් එක තිබ්බා වගේ භාවනා දෙනකොට අනුචානුකෝසී කියන එක තමයි ඇත්තටම භාවනා නියම ආරම්භ වෙන්නේ. මොකද ස්වාමීන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය සඳහා කර දේශනා අතිශය ප්‍රයෝජනවත් ය. ඊට සම්බන්ධ බුදුන් වහන්සේ දේශූ දියදාරක් දෙක සැති මඩේ අපවිත්‍ර වීමද අදාළ කළ හැකි නොවේද නිසා ප්‍රාණ සඳහා දේශනාන්ති මොනවද ඊට සම්බන්ධ බුදුන් වහන්සේ දෙසු මේ පාරක් දෙපසැති මඩෙයි අපවිත්‍ර වීමද අදාළ කළ හැකි නේද? ඔය මේ පාරක් ගත්තාම මේ පාර ආරස් කරගත්තොත් කොන් දෙක වේග අඩු මැදට එන්නේ එන්න වේග වැඩි මැද ගත්තොත් අතුලට කිට්ටුව වේග අඩුයි උඩට එන්නේ එන්න වේග වැඩි ඒ නිසා හරි මැද තමයි දිය පිළිල ගමන් කරන්නේ. මේ අධික වේග ධාරා ගමන් කරන්නේ ඒකේ මඩ හිටින්නේ නැහැ. මට තැම්පත් වෙන්න ඉඩක් නැහැ බොහෝ වේගයෙන් කඩාගෙන යනවා යූරු දෙකේ මට තැම්පත් වෙන නිසා යූරු හැම වෙලාවෙම ගොහරුයි භාවනා හිතකත් මේක නැති ඔය මේ ලෙඩ කපට වැල කන්නා වගේ කරන භාවනා මඩ ගොහරුවක් හරියට කෙලෙස් තැම්පත් වෙනවා මැද යන දෙයිදී යන ධාරාවේ මොනක්වත් වදායි කියන්නේ පිළිගෙන යනවා ඒ නිසා මේකත් මේ හොඳ නිදර්ශනයක් අපිට පුළුවන් තරම් තියෙන සතිය හොඳට අඛණ්ඩව කරගෙන උත්සන්න කරලා ආසන්න කරලා හරියට අර මැදටම આવොත් මේක ධාරාවේ මැද උපරිම වේගය ඇති වෙනවා ඒ උපරිම වේගය ආවට පස්සේ මේ කරන්න දෙයක් ඇත්තම වැඩි කරනවා ඌනේ තමයි මඩ tempat කියන සිද්ධියනේ මොකද ඌන්ට යන්න යන්න මේ ප්‍රවාහයේ වේගය අඩු ගැටුම් වැඩි නිසා ඒ නිසා Tamangeම චිත්ත වීදියේ අරස්කඩක් ගත්තොත් භාවනා කරන්න කරන්න කරන්න අපි මැදට ගිහිල්ලා ඉබේ කරන භාවනාවට යනවා. පටන් ගන්න යන තරම මට බොහොම වෙන තමයි. ඉවරේ ඉවරට බහින්න නැදී මැදට යන්න යන්න පිළිසිතු. ඉතින් අපේ ගොඩ වෙනකොට ආයෙත් එන්න මට ගෑනේ. නිසා තොටුපළකින් දැසොත් තොටුපළ තියෙන්නේ ඒක මේ ගිහිල්ලා ගිහිල්ලා මඩ අයින් වෙලා සිද්ධිච්ච තැන. ඉතින් ඒක නිසා මිනිස්සු තොටුපළ නැති වලින් බහින්නේ ආතරට මොකද පොඩ වෙනකොට ආයෙ මඩ ගැවෙන නිසා ඒ භාවනා වේදේමයි ආරම්භයේදී පරියන්ඛයක් ඉවර වෙන්නේ මැදදී කෙලෙස් නැතුව ඉඳලා ආයේ කෙලෙස් වලට ගොඩ බැහිමින් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා කෙලෙස් ඇති නැති අතර දෙක අතර සාපේක්ෂව තේරුම් ගැනීම සිදු වෙන්නේ පිරිසිදු කෙලෙස් හිත පිරිසිදු වීම පිරිසිදු හිත කෙලෙස් වීම දෙකම සමාකාරයෙන් බලන දවසේ තේරෙන්න පටන් ගන්නවා පිරිසිදු පටන් ගන්න අපිරිසිදු පටන් ගන්න පිරිසිදු වෙනවා ඒක පිරිසිදු කාය අපිරිසිදු වෙනවා මේ විදිහට මේ හිතේ වැඩ පිළිවෙල Taman කරන පරිදි නෙවෙයි සිද්ධ වෙන්නේ මේක බලනකොට ඒකම මේ විනෝදාංශයක් කරගන්න පුළුවන් නැත්නම් මේ ලෝකයේ සිදුවෙන දේ චිත්ත ඥානෙ තේරුම් ගන්න පුළුවන්. මේ පැයකටම කාලයක් කරන් තියෙනවා දැනට ඉදිරිපත් වෙච්ච ලිඛිත ප්‍රශ්න ඉවරයි. ඒ නිසා පිටාව සුළු වේලාවක් ඉතුරු තියෙනවා. ඉතින් කැමති නම් කාට හරි අවස්ථාවේ හැටියට ප්‍රශ්න ප්‍රකාශන මත හැදින් කියනවා මතු කර ගන්න පුළුවන්. ප්‍රශ්නේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරනවා නම් සමාධියක් ඇති කෙනෙක් ධ්‍යානයකට සමවැදීම නැත්නම් ධ්‍යානයකට යන්නට කටයුතු කරන්න තියෙන්නේ අපේක්ෂාව දෙන්න නැත්නම් උපේක්ෂාව දෙන්න. ඔය එක සඳහා පැහැදිලිවම අපේක්ෂාව කියන්න වෙන්නේ. පළවෙනි වතාවට භවනා කරගෙන කරගෙන යන වෙලාවේදී හිත යම් සමාධියට හිත සමාධි මට්ටමට ආවට පස්සේ පළවෙනි වතාවට අනපේක්ෂිතව යන්නේ බෝධි සමාධි කරලා කරලා තමයි තේරෙන පටන් අර ගන්නවා මේ සරංගලේ නෝල කරලා ගියා වගේ තමයි ලොකු සාන්තියක් විවේකයක් හම්බ වෙනවා ඒක හොඳයි ඒක කෙලෙස් නෑ ඒක මට ඉඳලා බීවා කියලා හිතනවනම් ඊගාව දවසේදී එයාට පුළුවන් අනපේක්ෂිතව යන්න දෙන්න පුළුවන් ගාක් සමාධි වඩලා වඩලා ඒත් යනවා. නමුත් මේක වශී කරනවා කියලා කරන්නේ එහෙම නැත්නම් ඒක තමයි පාලනයක් කරගන්න ආණ්ඩුමත්තු කරනවා කියලා කියන්නේ තමයි කැමැති වෙලාවක අපේක්ෂාවක් සහිතව යන්න පුළුවන් තරමට හදා ගන්නවා. අදිෂ්ඨානයේ යුක්තව යන්න පුළුවන් තරමට හදා ගන්නවා. ඉතින් ඒකට බොහොම ලස්සන උපමාවක් දුන්නා ඒ බුදුම ස්වාමීන් වහන්සේ. ඒ සංකේතන සුද්ධ විපස්සනා උගන්වන්නේ නමුත් මේ මේ සංසිද්ධිය කියනකොට කිව්වා මේ මේ ගහ මේ ගහ තියෙන ගෙවල් මැන්ඩියක් නැද. දැන් මේ ගහ අස් කරන්න ඕනේ මට. අස් කරන්න ඕනේ නම් ගහ මොනකද ලැචන කපාන කපාන ගහ යනාතේ යනවා. කොයි අතට යයිද දන්නේ නැහැ. ඒක නිසා සාමාන්‍ය දක්ෂයා කරන්නේ ගහ කඩන්න ඉස්සෙල්ලා හොඳ හයිය කඹයක් දාගන්න. කඹයක් දාලා ගහවල බඳිනවා තමයි ඕනේ පැත්තට. ඒකට ගහගන් තියෙන්නේ ගහේ තන්තු මත කඹේ තන්තු මත. ඒ තියෙන ටිකක් Taman අතේ ටිකක් සබා ගන්න. කපනවා ගහ කපන්න කපන්න කමෙන් අර කඹේ තද කරනවා. තද කළා තද කළා යම් තැනකට ගහ කඩුවට පස්සේ ගහේ කඹේ ශක්තිය නැති වෙච්චහම කඹේට කඹේට කතා කරනවා කියලා සිංහලෙන් කියන්නේ. ඉතින් එතෙන්දී සම්පූර්ණ කඹේ දාලා තියෙද්දී උනත් ගහ දිගටම කතා නගන කිව්වොත් මතේට වැටෙනවා. ඒ නිසා කඹේ දාල යම් ප්‍රමාණයක් කපලා කඹෙන් අල්ලලා කඩනවා. මේ ගන්න තමන්ටෝ දෙවි ඒකට කීර කඩාගෙන තමන්ටෝ දිහාට එනවා. අන්න ඒ වෙලාවේදී දැන් කමයක් දාලා තියෙන කමෙන්ට් ඔක්කොම කැපුවට කමෙන්ට් නැහැ කිව්වොත් කපල ඉවරට ගහරතුමත් තියෙන ගහට උන්තාන. ඒ නිසා ගහ යම් තැනකට මට ගේන්න කපනවා. ඒකට කියනවා ගහ කතා කරනකම් කපනවා. මම කතා කරන ගහ චරිචර ගන්නවා. එතකොට නතර කරන්න ඕනේ කපිල්ල. නතර කළ කඳෙන් ගන්නවා. ඒක මොකද? එතන තරන්න ඕන දෙයකට ගහ ගන්න පුළුවන්. හැබැයි ගහ ඇතිවෙන්න කපන්න නැතුව කඳෙන් තටමෙන්න කොට කඳේ කඩලා ගියොත් ගහ යන අනිත් පැත්තට. ගහ විදලා යන අනිත් පැත්තට කඳේ ගැටිලා. ඒ නිසා කඳේ ප්‍රමාණය දැනගන්න ඕනේ. අන්න කීර කතන්දර ගානකට ඒකල කමෙන් ගන්න ඕනේ. ඒ නිසා භාවනා කරනකොට මේ කමේ යනවා කපන එක තමයි වශී කරගන්නවා කියන්නේ. නමුත් මේ ගහ තියෙන්නේ කැලේ නේද නම් කොයි පැත්තට ගියත් ප්‍රශ්න නැහැ. එතකොට ඉඳගෙන තම කපතයි. ඒක ගහවල පැත්තට වැටෙනවා. ඉස්ලාම ඇත්තටම භාවනා කරනකොට පුරුබදේශ නැතුව හරි ස්වාධීනකම පළවෙනි සැරේ වෙන්නේ ඒ වගේ තමයි. ගහට ඕන විදිහට වැටෙනවා. නමුත් තමයි තේරෙනවා ගහ හරි නමුත් වැටුනේ නරක පැත්තට නම් අනිත් දවසේ පාලනයක් හදුව කතා ගණන් කරන්නේ කඹයක් දාන්න. අදිෂ්ඨානයක් දාන්න. අදිෂ්ඨානය දාන්න බබලීම අදිෂ්ඨානය දාන්න. එනිසා වශී කරුවට පස්සේ දෙකම හම්බ වෙනවා. වශීනකොලොත් අනපේක්ෂිත පැත්තට තමයි යන්නේ. ඒක මේ විපස්සනා භාවනාදීක් කරනවා, සමත භාවනාදීක් කරනවා. මේ යම් ප්‍රමාණයකට නිකන් භාවනා කළා සත්‍ය සමාධිය වල සත්‍ය සමාධියේ ශක්තිමත් කියන දේ අහනවාද කියලා බලන්න යන්නම් අදිස්ථාන කරලා බලන්න. ඒක කියන තාලට අහනවනම් ඒක තමයි ලොකු අදිස්ථාන ශක්තිය වගේ චිත්ත ශක්තියක් වඩනවා. ඒ අන්න අතුරු මාර්ග දිගේ යන්නේ නැති කරලා තමන් ඕනේ පෙත දිගේ හැසිරීමක් කරගන්න පුළුවන්. නැයි අපි තවදුරටත් ප්‍රශ්න නැහැ කියන උපකල්පනය මත ඉඳලා දවසේ සතානේ නිමාව සතාන කිරීමක් වශයෙන් පිරස් කර ගන්නාලා දියම් කුසලයක් වේ නම් ඒ සියල කුසල් මේවට තමයි සංවිධානයේදී උදව් කරන වෙනින් වෙනින් උදව් කරන සියලු දිනාටමත්පත් වේවා කියන අනුමೋದනා ශීර්ෂයෙන් එක්තාවතා ചാති ගාථා සජ්ජහනාවට පිළිමෙමු ඒ වාගේම අපේ අපේ යම්තා ඥාති පිටසක් අපේක්ෂා කරනවා නම් මේ භවයේ හෝ පෙර භවයක ජීවත් වෙන හෝ ජීවත් නොවන ඒ සියලු දෙනාටම මේ ප්‍රේතින් අනුමෝදන් කරන පින අසංග දකින්න ලැබේවා සියලු දෙනාම සාධුපාත්ක පැවැත්වීමෙන් පින් අනුමෝදන් වෙත්වා කියලා ආර්දනා කරලා අපි සාධුකාරය ප්‍රාර්ථනා අපාපටත් මේ කුසල එකසේ හේතු වාසනා වීමෙන් අපගේ પરමාර්ථය ජීවත් නැත නැත ජීවත් වේවා ඍජු වේවා ඒ අනුව අපිට ඒ පරමාර්ථයට වායවාසක ප්‍රතිපදාවෙන් කීපා විඥා වේ ළඟා වීමට ලැබේවා කියලා අදිෂ්ඨාන පිහිටවාගෙන අපේ ඊතාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ දවසේ පින්කමේ කටයුත්තේ නිමාව සටහන් කරමු.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 ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු